හොඳයි එහෙමනම් අපි ධර්ම සාකච්ඡාවට යොමු වෙමු. මූලික වශයෙන් මේ අද කතා කරපු කාරණාවලට අදාළ ප්‍රායෝගික කරුණු අපි කතා බහ කරමු. ඊට පස්සේ මේ දේශනාවට අමතරව හෝ Tamanට තියෙන ඕනෑම දහම් ගැටලුවක් දහම් ගැටලුවක් කියන එකෙන් අදහස් කරන්නේ Tamanට ධර්මානුකූලව විසඳා ගන්නට අවශ්‍ය කාරණා එතනින් එහාට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අරුණ මනතුංග මහත්මයා එරුවන් සරණයි ස්වාමින් වහන්ස ස්වාමින් වහන්සේ අපිට අද මූලික වශයෙන් කියලා දුන්නේ දස්සනා පහතබ්බා ගැන. එතකොට මේ සූත්‍රයේ මුලින්ම සඳහන් වෙන්නේ දර්ශනීය ලැබුවා වූ කෙනෙක් විසින් පහ කරන ආශ්‍රව ධර්ම පිළිබඳව. එතකොට දැන් යම් කිසි විදියකට කට්ටියට ගැටලුවක් ඇති වෙන්න පුළුවන් මේක ඉස්සෙල්ලම දැම්මහම ඒ කියන්නේ බුදුහාඳුරෝ මේක ඉස්සෙල්ලම සඳහන් කරපුවාම අනේ අපිට ඕක අදාළ වෙන්නේ නැන්නේ මොකද අපි පෘථග්ජනයිනේ මොකද මම නිතරම හිතනවා දැන් මම මැරිලා ගිහින් ඇති වෙන්න මම පින් කරගත්තද ඊළඟ ආත්මේ මට කොහේ ඉපදෙන්න ලැබෙයිද ඔය විදිහේ කරුණු තමයි අපේ බොහෝම දෙනෙක් හිතන්නේ. නමුත් තවත් වෙනත් විදිහකට ඕක දිහා බලනකොට අපේ ධර්ම මාර්ගයේ ආරම්භ වෙන්න බොහොමත්ම වැදගත් වටිනා මාවතක් විවෘත කරන්නෙත් ඔතනින් නේද සාමිවහන්ස. ඒ කියන්නේ ඔව්. ඒ කියන්නේ දැන් අපි සෝවාන් වෙන්න ඕනේ නැහැ. නමුත් දැන් අපි දවසේ දිනචරියාව ගත්තොත් එහෙම දැන් අපි උදේම නැගිටලා තේකක් හදන් හරි මොකක් හරි ඕනෙම වැඩක් කරන්න ගිය ගමන් මහා ප්‍රවාහයකට අහු වෙනවා මං හිටපු හැටි මං කරන්න යන දේවල් ඔය වගේ ගොඩාක් දේවල් වලට මැදි වෙනවා ඊට පස්සේ මෙනෙහි කළ යුතු එතනින් නොකළ යුතු තැනින් ඒක පටන් අරගෙන ඒක අතීත කාලේ අපිට බොහොම කල්ප ගාණක් තිබ්බ මෙනෙහි නොකළ යුතු තැනක් ඊට පස්සේ අරයා මෙහෙමයි මෙයා <laughs> මෙහෙමයි කියලා ඊට පස්සේ අනිත් පැත්තටත් යනවා නැත්තම් ඇලීම පරිගැටීම ඉතින් ස්වාමීන් වහන්සේ ඒක නිසා නේද අපේ තථාගතයන් වහන්සේ අපිට මහා සතිපට්ඨාන සූත්‍රයේදී ගියසරෙත් මතු කළා මේ ඉරියාපත් පබ්බෙන් පටන් ගන්න කියනවා එතෙන්දී හරිම ලස්සන වැඩක් වෙනවා නේද ස්වාමින් වහන්සේ ඒ කියන්නේ අපි යම්කිසි ඉරියව්වක් පවත්නකොට කරන්න තියෙන ඉරියව් හැම එකකම ඒක දිහා හරියට සිත යොදනකොට අපිට එක තැනක් පහු වෙනකොට මම කරන්නේ මේක කියන තැන පයින්නවා. අපිට ඒක සිහිය පිහිට වෙනකොට එතකොට නාමය සහ රූපයේ වෙනස් වීම විච්ඡේදනයක් තේරිලා ඊට පස්සේ ටික කාලයකට ටික මොහොතකට අපිට විශාල සැනසීමක් ලැබෙන මාවතක් කැරෙනවා. ඕක ටික ටික දියුණු වෙලා ගිහින් වෙන්න ඕනේ මේ අනිත් තත්වලට අපිට යන්න පුළුවන් වෙන්නේ. එහෙම නේද ස්වාමීන් වහන්සේ? ඔව්. දැන් ඒ ඔබතුමා මතු කරපු කාරණේ වැදගත් වෙනවා මේකෙදි විශේෂයෙන් මේ සබ්බාසව සූත්‍රය ගැන කතා කරනකොට හරියට මතවාද වික්ෂුන් වහන්සේලා අතර පවා මතු වෙනවා. ඒ මොකද බුදුරජාන් වහන්සේ මේ දර්ශනයෙන් ප්‍රහාණය ඒ කියන්නේ මුලින්ම කතා කරන්නේ සෝවන් ඵලයට අදාළව. ඊට පස්සේ තමයි අර සිහියෙන් දුරු කළ යුතු කරුණු ඥානයෙන් දුරු කළ යුතු ශාන්තියෙන් ඊළඟට වීරයෙන් දුරු කළ යුතු කරුණු ගැන කතා කරන්නේ. දැන් සමහරු මේක වරද්ද ගන්නවා මුලින්ම සෝවාන් වෙලා ඉන්න ඕන ඊට පස්සේ තමයි මේ අනිත් ඒවා. එහෙම එකක් නෙමෙයි. දැන් මාර්ග සත්‍ය ගැන දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ සම්මාදිට්ඨිය. ඒතර සම්මාදිට්ඨිය දේශනා කරලා ඊට පස්සේ අනිත් කාරණා දක්වනකොට තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ දේශනාවල අපි මෙතන ක්‍රම දෙකක් තියෙන්නේ එකක් තමයි අනුපිළිවෙලින් පුහුණු කළ යුතු කාරණා දේශනා කරන තැන් තියෙනවා සමහර තැන්වල තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රධාන කාරණේ මුලට දේශනා කරනවා එතකොට දැන් මේ මේ සූත්‍රෙත් මේ ප්‍රධාන කාරණේ මුලට දේශනා කරනවා. එතකොට ආරෂ්ඨාංග මාර්ගයේ ප්‍රධාන කාරණේ මුලට දේශනා කරනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන දෙක ප්‍රඥා කොටසටයි අදාළ වෙන්නේ. එතකොට ඒ නිසා තමයි සමහරු තර්ක කරන්නේ, වාද කරන්නේ සීල සමාධි ප්‍රඥා නෙමේ ප්‍රඥා සීල සමාධි බුදුහාමුදුරුවෝ එහෙමයි දේශනා කරලා දෙන්නේ. ඔය තර්ක විතර්ක වාද විවාද හරියට නිර්මාණය වෙන්නේ මේවා පිළිබඳව අර පරිස්සමින් හිතන්නේ නැති නිසා. එතකොට අපි තේරුම් ගන්නට ඕන දැන් ඔබතුමා කිව්වා වගේ සෝවාන් වෙනවද නැද්ද කියන එක මේ ජීවිතේක වෙනවද නැද්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. දැන් අපි මේ සෝවාන් වීම ඉලක්ක කොටගෙන නෙමෙයි වැඩ ටික කරන්නේ. ඒතකොට සෝවාන් වීම ඉලක්ක කොටගෙන කරනකොට ඒක තමයි අපේ මූලික මූලික ඉලක්කය වෙන්න මූලික පරමාර්ථය වෙන්න. එතකොට මේ මේ පරමාර්ථය මුල් කොටගෙන තමයි අපි යන්න ඕන කොහොමද අපේ මනසේ මේ ආශ්‍රව ධර්ම දුරු කළ යුත්තේ කියලා. එතකොට දැන් ඒකයි මම කිව්වේ දැන් මේකේ ditthyaශ්‍රවය කියලා වෙනම නම් වශයෙන් වචන වශයෙන් කියලා නැති වුණාට අර කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව දුරු කිරීම සම්බන්ධව මුලින්ම තථාගතයන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ අර දෘෂ්ටි වශයෙන් එල්බගෙන තියෙන වැරදි තන. එතකොට ඒ දෘෂ්ටි වශයෙන් තියෙන වැරදි තන දුරු කරගන්න පුළුවන් වෙන්නේ ආර්යයන් වහන්සේලා පිළිබඳව සද්ධාව ඇති කරගෙන උන්වහන්සේලාගේ දහම ඇසීම තුළින් තමයි මූලික වශයෙන් කෙනෙකුට හැඟීමක් ඇති වෙන්නේ මෙතන මේ සත්වයේ පුද්ගලික ආත්මයක් කියලා එකක් නෙමෙයි මෙතන නාම රූප ධර්ම සමූහයක් තියෙන්නේ කියන මූලික අදහස. ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ සෝවන් මාර්ග ඥානයේදී. හැබැයි මේ අදහස මූලිකව තියෙන්න ඕනේ. මේ අදහස හිතට ගත්තහම තමයි මේ ක්ලේශයන්ගෙන් අපි නිදහස් වෙන්න ඕනේ. මේ ආශ්‍රව ධර්ම අපි දුරු කරගන්න ඕන කියන පැහැදිලි උනන්දුව ඇති වෙන්නේ. ඉතින් ඒතනත්තාට මේ කෙලස් දුරු කිරි කරන්න පුළුවන් මෙතන සත්‍යයක් පුද්ගලයක් නෑ මේ වැරදි පටලැවිල්ලකයි අපි ඉන්නේ කියන මූලික වැටහීම ඇති උනේ නැතිනම් ඒතනත්තා මේ මෙතනින් එහාට කියන ආශ්‍රව ධර්ම දුරු කරන්න පෙන්නන මේ විවිධ උපාය මාර්ග එකක්වත් ඔහු පාවිච්චි කරන්නේ නැහැ. ඒ පාවිච්චි කරන්න නම් ඒතනත්තට මූලික අදහසක් තියෙන්නට ඕන මම මෙන්න මෙහෙම ඉලක්කයකට යනවා මෙන්න මේ වැඩේ මම මේ කරන්න යන්නේ එතකොට ඇයි ඒක කරන්න ඕන මේ ඉන්නේ පටලැවිල්ලක කියන බව ඒ තැනත්තට හරියට වැටහෙන්න ඕනේ. එතකොට සුතමේ ඥාන වශයෙන් දැන් බුදුරජාණන් වහන්සේ කීටාගිරි සූත්‍රයේ දක්වනවානේ මහණෙනි මම එක පාඩම රහත් වෙන්න කියලා කියන්නේ නැහැ. මේක අනුපූර්ව ශික්ෂා මේ අනුපූර්ව ප්‍රතිපදා අනුපුබ්බ කිරියා එහෙම යන්න ඕන වැඩපිළිවෙලක්. එතකොට ඒ අනුපූර්ව ගමන් මගේදී ඒ තනත්තා ක්‍රමානුකූලව ශික්ෂණය වෙන්නට ඕන පුහුණු වෙන්න ඕන. එතනදී මේ නිවැරදි දැක්මක් ඇති කර ගැනීම. එතකොට මේ නිවැරදි දැක්ම තහවුරු වෙන්නේ පසුව. හැබැයි මූලික වශයෙන් නිවැරදි දැක්මක් ඒ තනත්තාට අවදි කර ගන්නට ඕන. එතකොට සම්මා දිට්ඨිය මුලින්මත් ඕන. ඒක තහවුරු වෙන්නේ අගදී. දැන් බුදුරජාණන් වහන්සේ අර අන්තෝජටා බහිජටා කියලා ප්‍රශ්න අහන దేవතාවට තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවය ආතාපි නිපකෝ බික්කු සෝ ඉමං විජටේජ මේ ගාථාවේ තුන් පොලක ප්‍රඥාව ගැන කියනවා එතකොට එකක් තමයි උත්පත්ති ප්‍රඥාව එකක් තමයි දියුණු කරන ප්‍රඥා. අනිත් එක තමයි විමසිලිමත් ප්‍රඥා. එතකොට මේ මේ තුන් ආකාරයකින් ප්‍රඥා දක්වන සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤු. එතකොට මේ මේ වැඩේ කරන්න පුළුවන් කාටද? සීලේහි පිහිටියා වූ ප්‍රඥාවන්ත පුද්ගලයෙකුට. එතන ප්‍රඥාව කියන්නේ මොකද්ද? අපි පසුගිය අර අකුසල විපාක යටපත් කිරීම ගැන කතා කරනකොට අපි කතා කළා කර්මය දෙආකාරයකින් විපාක ඇති කරනවා ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක. එතකොට කුසලයෙන් ඇති කරන ප්‍රතිසන්දි විපාකය ඥාන සංප්‍රයුක්ත වුණොත් ඒක ත්‍රි හේතුක ප්‍රතිසන්දියක්. එහෙම නැත්නම් ඥාන සංප්‍රයුක්ත ප්‍රතිසන්දිය. අන්නේ ඥාන සංප්‍රයුක්ත ප්‍රතිසන්දිය ඇති තැනත්තා තමයි උත්පත්ති ප්‍රඥාවෙන් යුක්ත තැනත්තා. එතකොට දැන් මේ වගේ බරපතල වැඩක් කරන්න මේ සෝවාන් ඵලයටපත් වෙන්නට අරහත් මාර්ගඥානෙ සාක්ෂාත් කරන්නට ක්‍රියාත්මක වෙන තැනත්තා උත්පත්ති ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕනේ. ඒක තමයි සීලේහි පිහිටියා වූ නුවණති පුද්ගලයා කියලා එතන කියන්නේ අර උත්පත්ති ප්‍රඥාව. එහෙම උත්පත්ති ප්‍රඥාවක් නැත්තම් මේ වගේ දෙයකට ඍජුව එහෙම කැප ශක්තියක් ඇතුළතින් එන්නේ නැහැ. ඒක තමයි සාංශාරිකව හුරු කරගෙන එන දේ. ඊට පස්සේ සීලේ පදිට්ඨය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං. අන්න එතන ආයත් ප්‍රඥාව ගැන කියනවා සිත සහ ප්‍රඥාව වඩනවා. ඒ කියන්නේ සමත විදර්ශනා භාවනා. සමතේ දියුණු කරලා ගුණය වඩනවා විදර්ශනාව දියුණු කරලා නුවණ වඩනවා. එතකොට ಗುಣ නුවණ එහෙම නැත්නම් සිත සහ ප්‍රඥාව ඒ තනත්තා දියුණු කරනවා චිත්තම් පඤ්ඤංච භාවය ඊළඟට ආතාපි නිපකෝ භික්ඛු ආයත් නිපක කියලා කියන ආයත් ප්‍රඥාව එතකොට ආතාපි නිපකෝ බික්කෝ කියලා කියන්නේ ආතාපි කියලා කියන්නේ කෙලස් තවන වීරය. නිපක කියලා කියන්නේ මේ කියන කාර්යෙහි දක්ෂ බව. ඒ ඒ කාර්යෙහි සම්පජඤ්ඤයෙන් යුක්ත බව, විමසිලිමත් ප්‍රඥාවෙන් යුක්ත බව. එතකොට ඒතනත්තට වීර තියෙන්න ඕන. හැබැයි වීර තිබුණත් නිකන් ආතබූත නැතුව හේතුඵල නොදක ඇති කරගන්නා නොහික්මුණු වීරයක්. නෙමේ හරියට දැනගෙන විමසිලිමත් ප්‍රඥාවෙන් යුක්තව වීර කරන කෙනෙක් වෙන්නට ඕන. සති සම්පජඤ්ඤයෙන් යුක්තව වීර කරන කෙනෙක්. ඒ නිසා තමයි අපි අර සතිපට්ඨාන සූත්‍රයේ පුරාවට කතා කළේ ආතාපි සම්පජානෝ සතිමා. එතන සම්පජානෝ කියලා කියන්නේ මේ විමසිලිමත් නුවණ. මෙතන මේ නිපක කියලා කියන්නේ ඒ විමසිලිමත් ප්‍රඥාවෙන් යුක්තව ඒ ඒ කාර්යෙහිදී ප්‍රඥාවෙන් කටයුතු කිරීම. එතකොට එහෙම තැනත්තා තමයි සෝ ඉමං විජිතේ ජටන් මේ කෙලස් බැම්ම මේ කෙලස් වියවුල මේක ලෙහන්නට සමත් දැන් මේ මේ දේශනාවේදී අපට පේනවා තුම් පොලක ප්‍රඥාව ගැන කියනවා. එතකොට ඒකේ පළමු වෙනුවට කියන ප්‍රඥාව තමයි උත්පත්ති ප්‍රඥාව. ඒ කියන්නේ ප්‍රතිසන්දි සිතේ පවතින ඥාන සංප්‍රයුක්ත බව. දෙවනුවට කියලා දෙවනුවට කියන්නේ අපි දියුණු කළ යුතු වර්ධනය කළ යුතු විදර්ශනා ප්‍රඥාව. තුන් වෙනුවට කරන්නේ ඒ ඒ කාර්ය හැසිරීමේදී තියෙන්නට ඕන සම්පජඤ්ඤ ස්වභාවය. එතකොට දැන් ඇයි එහෙම තුම්පලක ප්‍රඥාව දක්වන්නේ? මේවා අන්‍යෝන්‍යව ප්‍රත්‍ය වෙමින් තමයි වැඩෙන්නේ. එතකොට දැන් සම්මාදිට්ඨිය බුදුරජාණන් වහන්සේ ආර්ය මාර්ගයේ මුලින්ම දේශනා කළාට සම්මාදිට්ඨිය තමයි අවසානෙටම තහවුරු වෙන්නේ. නිවන් දකිනවා කෙලස් ප්‍රහාණය කරනවා කියන තැනදී සම්මාදිට්ඨිය තමයි තහවුරු වෙන්නේ. හැබැයි සම්මාදිට්ඨිය තහවුරු කරන්න නම් සම්මාදිට්ඨිය ප්‍රමුඛ කරගත්තු ගමනක් යන්නට ඕන. වෙන වෙන වෙනම ඒවා ප්‍රමුඛ කරගෙන වෙන ඒවා ඉලක්ක කරගෙන ගිහිල්ලා සම්මාදිට්ඨිය තහවුරු කරන්න බෑ. සම්මාදිට්ඨිය තහවුරු කරගන්නම් ඒක ප්‍රමුඛ නම් ඒක මූලික නම් ඒක ඉලක්ක කොටගෙන ඕන මේ ගමන් මඟ සැකසෙන්න. ඉතින් අන්න ඒ බඳු පදනමක තමයි ආර්ය මාර්ගයේහි සම්මාදිට්ඨිය මුලින්ම දක්වන්නේ. එතකොට ඒ අර සියලු කරුණ වලට සම්මාදිට්ඨිය ප්‍රමුඛයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක තමයි මූල කාරණේ. හැබැයි ඒක මූල කාරණේ වුණාට මුලින්ම ඒක තහවුරු වෙලා අනිත් ඒවා කරනවා නෙමෙයි අනිත් ඒවා කරගෙන කරගෙන යනකොට තමයි සම්මාදිට්ඨිය තහවුරු ඊළඟට බොහෝ සූත්‍රවල බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සම්මාදිට්ඨිය අර්ථවත් වෙන්නේ මේ අවශේෂ මාර්ගාංග වලින් සම්මාදිට්ඨිය පරිස්කාර වෙන්නේ සම්මාදිට්ඨිය තියුණු වෙන්නේ සම්මාදිට්ඨිය නිර්වාණගාමිනී මාර්ගයට යෝග්‍ය වෙන්නේ ඒක මාර්ගාංගයක් හැටියට බොජ්ජංග ධර්මයක් හැටියට වැඩෙන්නේ මේ අවශේෂ මාර්ගාංග හතෙන් යුක්ත වුණා සංප්‍රයුක්ත වුණොත් ඒවෙන් වියුක්ත වුණොත් එතන සම්මාදිට්ඨිය නිවැරදි සම්මාදිට්ඨියක් හැටියට වැඩෙන්නේ නැහැ. එතකොට දැන් මේ මේ කාරණා බැලුවහම අපට පේනවා ඒකයි අපි කිව්වේ දැන් අර ඔය වාද විවාද නොඑක්කව ඇති වෙන්නේ මේ විවිධ සූත්‍ර දේශනාවල බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන කරුණු සහ මේ ධර්ම පරයාය මොකද්ද කියන එක හරියට හඳුනා නොගැනීම නිසා. දැන් මේ සබ්බාසව සූත්‍රයේ බුදුරජාන් වහන්සේ මුලින්ම ආශ්‍රව ධර්ම ප්‍රහාණය කරන ක්‍රමයේ හැටියට සම්මා දිට්ඨිය ඒ කියන්නේ සෝවාන් මාර්ග ඥානේ සම්මා දිට්ඨියෙන් ඒ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ධර්ම දක්වමින් සම්මා දිට්ඨිය මූලික කරලා තියෙන්නේ සෝවාන් ඵලයටපත් වෙලා ඉතුරු වැඩ කරන්න ඕන කියන එක නෙමෙයි මේ සෝවාන් ඵලයටපත් වීම කියන ප්‍රමුඛ ඉලක්කය. පවත්ව ගත්තොත් තමයි ඒතනත්තාට මේ ආශ්‍රව ධර්මයන් දුරු කළ යුතු දේවල් මේ මේ පටලවිල්ලක් ඇති කරලා තියෙන මේ දෘෂ්ටි වශයෙන් ව්‍යාකූල වෙලා තියෙන අපි වැරදි දෙයක එල්බගෙන ඉන්නේ. ඒ නිසා මේක නිවැරදි කරගන්න ඕනේ. නිවැරදි කරගන්න නම් මෙන්න මෙසේ පිළිපදින්නට ඕනේ. කියන පැහැදිලි මාවතකට යොමු වෙන්නට පුළුවන් වෙන්නේ අර දැක්ම හරියට තියෙනවා. ඉතින් දැන් මේක ඇයිද මේ ආය ආය අවධාරණය කරන්න කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. පිටස්තනේ දැන් ඒ කියන්නේ දැන් බෞද්ධය හැටියට අපි සෝවාන් වෙන්න ඕනේ, අපි රහත් වෙන්න ඕනේ කියන ආකල්පයක තමයි අපි කටයුතු කරන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ සෝවාන් වෙන්න ඕන කියලා හිතුවට ඒක තෘෂ්ණා මූලික ආකල්පයක් වෙලා වැඩක් නැහැ. මම රහත් වෙන්න ඕන කියන එක තෘෂ්ණා මූලික ආකල්පයක් වෙලා වැඩක් නැහැ. එතකොට එතනත් අර ආශ්‍රව ධර්ම තමයි වැඩෙන්නේ. අවිද්‍යාශ්‍රවේ. ඒ නිසා පැහැදිලිව සෝවාන් වෙනවා කියන්නේ මොකක්ද? මෙන්න මේ දෘෂ්ටි වශයෙන් තියෙන මේ ව්‍යාකූලත්වය. මේ දෘෂ්ටි වශයෙන් තියෙන පටලැවිල්ල ඛණ්ඩණය කිරීම, ඒක අහෝසි කිරීම. එතකොට අරහත්ත්වයටපත් වෙනවා කියලා කියන්නේ අවිද්‍යාව තෘෂ්ණා මූලික කරගත් සියලු කෙලෙස් ධර්ම ප්‍රහාණය කිරීම. අන්න එහෙම අර්ථ වශයෙන් අපට පැහැදිලි දැක්මක් තියෙන්න ඕන අපි කරන්න යන දේ පිළිබඳව. එතකොට තමයි අර ජවය අර වීරය අර සති සම්පජඤ්ඤය හරියට අපට උපදින්නේ. ඉතින් ඒක ඒක හරියට උපදින්නේ නැති වෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා අපේ ඉලක්කය පැහැදිලි නැහැ. අපේ පරමාර්ථය පැහැදිලි නැහැ. දැන් ඒකයි අපේ අත්දැකීම් හැටියට අපි කිව්වේ මීට වසර 20කට 30කට ඉස්සෙල්ලා. ඒ කියන්නේ පැවිදි වෙච්ච මුල් අවදියේදී අපට උනත් තිබුණේ දැන් මෙහෙම පින්කම් කරගෙන සිල් රැකගෙන ඔහොම භාවනා කරන දැන් ඔහොම යනකොට අපි යම් දවසක සෝවාන් වෙයි. දැන් මේක මේ කාලයාගේ ඇවෑමෙන් අපට ලැබෙන ප්‍රතිලාභයක් වගේ එකක් තමයි අපේ ඔළුවේ උනත් තිබුණේ. කලක් උත්සාහ කරනකොට තමයි දැනෙන්න ගත්තේ නෑ මේක අහම්බෙන් ලැබෙන නොදැනුවත්ව ලැබෙන ප්‍රතිලාභයක් නෙමේ දැනගෙන දැකගෙන පුරුදු පුහුණු කරලා දුර්වලකම් හඳුනාගෙන ඒ දුර්වලකම් දුරු කරපු තැනදී තමයි මේ කියන අවබෝධය අපි තුල ජනිත වෙන්නේ කියන එක අපිට බොහෝ කලක් යනකොට තමයි ඒවා ටික ටික තහවුරු වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ පැහැදිලි දැක්මක් පැහැදිලි ඉලක්කයක් අපි යන පරමාර්ථය මොකක්ද කියලා මූලික වශයෙන් අපි යොමු වෙන්නට ඕනේ යොමුවත් එක්ක තමයි අපි කෙලස් ප්‍රහාණය කිරීමේ මාර්ගයට අවතින්නේ. අන්න ඒ නිසා තමයි මේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු මේ සෝවාන් ඵලය පිළිබඳ කතාව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ මුලටම දේශනා කරන්නේ. එය ඉලක්ක කොටගෙන තමයි අපි මේ කෙලස් දුරු කිරීමේ මාර්ගයට යොමු වෙන්නේ ආරම්භ කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒත් එක්කම ඒකෙන් අදහස් වෙනවා මං හිතන්නේ ස්වාමීන් වහන්සේ කියපු දෙයින් අපිට ඒ එකක් පස්සේ එකක් යන පිළිවෙතක් නෙවෙයි ඒ කොම එකට වැඩ කරන දෙයක් ඒ කියන්නේ මෙතන ජාලයක් හැටියට එහෙම නැත්නම් අන්‍යෝන්‍ය ප්‍රත්‍යභාවය ඒකනේ පටිච්චසම්පන්න ක්‍රමේ කියන්නේ කුසල අකුසල හොඳ නරක මේ හැම දෙයකම තියෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍යවීමක්නේ. ඉතින් ඒ අන්‍යෝන්‍ය ප්‍රත්‍යභාවය තමයි මෙතන හැමතිස්සෙම මතු කරන්නේ. එහෙම නැත්නම් රේකීය ක්‍රමයක් නෙමෙයි. මේ දැන් මේ සංසාරයත් චක්‍රයක් හැටියට දක්වන්නේ මේක සංසාරය කියන්නේ රවුමක් නිසා නෙමෙයි අන්‍යෝන්‍යව ප්‍රත්‍ය වෙනවා. එතකොට මේ ධර්ම මාර්ගයත් එහෙමයි. ඒව චක්‍රීය වශයෙන් අන්‍යෝන්‍යව ප්‍රත්‍ය වෙන්නේ. අකුසලුත් එහෙමයි, කුසලුත් එහෙමයි. ඒ හැම දෙයකම තියෙන්නේ අර ජාලයක් හැටියට එකින් එක ඉස්සරහට පස්සට ආපහු ප්‍රත්‍ය වෙන ගතිය. එමයි ස්වාමීන් වහන්සේ බොහොම හොඳට පැහැදිලි වුණා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.